අපේ ගෞරවනීය සාමණ වහන්සේලාගෙන් අවසරයි. කල්යාණ මිත්‍රවරුනි මේ සියලුම නාගරික ගෝස්වාමන් මැද මේ ශාලාව තුල පැයක් විතර මේ වාඩි වී සිටීමම භාවනාවක්. ලේසි නැහැ. බලන්න මේ රහස්‍යකින් දැනෙන්නේ වෙන දවසක ඇවිල්ලා බදාදා වගේ මෙතන බලන්න පුළුවන් දෙ කියලා පැයක් වාඩි වෙනවා. ලේසි නැහැ. මේ වාඩි සිටීමම ධීරයක් අදිස්ථානයක් භාවනාවක් මක්නිසාද නිකම්ම නිකම් වාඩි වී සිටීමක් නෙමෙයි ඉවසා සිටීමක් තියෙනවා මෙතන අපි සාමාන්‍ය භාවනාව පිළිබඳ අපේ ළඟ තියෙන මේ හොඳා පසුබිම් සංකල්ප ඔක්කොම ටික මේ ගහගෙන යනවා මෙතන ඉන්නකොට භාවනාවට අසපුවක්, කඳුමුදුලක්, වනාන්තරයක්, නිස්සලතලක්, නිහඬතලක්, හුදකලාවක්, ශූන්‍යාධාරයක් දෙය මොනවත් මෙතන නැහැ. ඒ සියලුම සංකල්ප ඔක්කොම නිකන් අර කුළු කුලඟකට අහවණු වේදිත කොළ ඇති. ඒ සියල්ල කැඩිලා බිඳිලා සිඳිලා කොහෙද ගියාද කියලා හොයාගන්න බැරි තත්යකට යනවා. ඒ සියල්ල අතුරුදහන් වෙලා එක පැයකට හරි ඔබත් මාත් භාවනානු යෝගීකුන් යෝගීකු බලත පත් වෙනවා මේ සියලුම ഘോഷා මැද මේ ජයග්‍රහණය මුලස්ථානයේදී එයත් ප්‍රාතිහාරයක්. ඉතින් කල්යාණ මිත්‍රයනේ මේ සහල් කියලා දෙයක් නැහැ. කල නොහැකි දෙයක් නැහැ. ඕනකම තියෙනවා නම් දොරටු තියෙනවා ඕනකම තියෙනවා නම් මාවත් තිබෙනවා අවශ්‍යතාවය ඇති කර ගැනීමයි වැදගත්. ඒ අවශ්‍යතාවය නැත්නම් ඉතින් අපි අර පසුබිම පසුබිම ගැන තමයි හිතන්නේ. ඒ අපිට ඕන විදිහට මේ භාවනාව නැමැති නාට්‍ය රඟ දක්වන්නට අවශ්‍ය සියලුම සකල විද වේදිකා සැරපිලි ගැන අපි හිතනවා. විවේකය, විස්රාමය, නිහඬතාවය ඔක්කොම. ඒක ඒ සියලුම වේදිකා සරසිලි අවසාන වන විට සම්පූර්ණ වන විට අප මිය ගිහින් නැති. පළකටත් අප එතන නැති ඇති. එනිසා හපංකම සහ ප්‍රාතිහාර්ය නම් පසුබිම වැදගත් නැත. ඔය වේදිකා සැරසිලි වැදගත් නැහැ. භාවනාවට. එය ඔබ සිටින තැනදීම ඔබ සිටින අයුරින්ම කළ හැකි බව තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. අත්දැකීමෙන්ම පහවුරු කරගන්න එක. ඒ නිසා මේ සියවතාවක් අප අහල ඇති ප්‍රකාශ කරලා ඇති නමුත් 101 වෙනි වතාවටත් ඇසීතු වෙනවා භාවනාවට යන්නට තැනක් නැහැ භාවනාව සඳහා යා යුතු ස්ථානයක් නැහැ කොහේවත් යන්න තෝරන්නේ නැහැ භාවනාව සඳහා. මේ මන්ත්‍රයක් තේ ජපකලක් කමක් නැහැ 108ක් හරි 1000 වාරයක් හරි ලක්ෂ වාරයක් හරි ජප වෙනකල් සිද්ධ වෙනකල් සිද්ධ වෙනකල් මස්නිස්සාද 107ක් විතර කිරුවොත් මේක අමතක වෙලා යනවා 999ක් විතර කිව්වත් අමතක වෙනවා ආයෙත් අපිට හිතෙනවා මේ මේ ඉන්න තැන ඉන්න විදිහට නම් භාවනා කරගන්න බෑ මේ කොහේ හරි යන්න ඕන. ඉතින් අපිට ලස්සන සැලසුම් තියෙනවා. අපේ කාලයත් එක්ක ජීවිතයත් එක්ක සැලසුම් තියෙනවා. අහවල් දවසේ, අහවල් කාලේ, අහවල් තැනට යනවා. මේ වගේ තැනකට යනවා. ඒ ඉතින් හරි ලස්සන සැලසුම් හොඳයි. හැබැයි ඔක්කොම සැලසුම් අපි කරන්නේ සංසාරයට. සංසාරය යටින් සැලසුම් කරන්නේ භවනාව නෙමෙයි. ඒ විදිහට අපි සැලසුම් කරනකොට සංසාරයෙන් ඉවත් වෙන්නට අහවල් දවසේ අහවල් වෙලාවට මම සංසාරයෙන් ඉවත් වෙන්න දකුණු පාය පෙරට ඔසවා පාට අදනවා කියලා මාර්යා හිනාවේ. මේ හතර මහා සුණාවන්ගෙන් අපි කියන හතර මහා විඩාවක් කියලා එක විඩාවක් තමයි මායාවේ විඩාව. තව විඩා තුනක් තියෙනවා. දැන් මහ පොළොවේ විඩා වෙනවා තියෙනවා. අපි මේ ඔය කටුකම් විදාලා බ්ලොග් වලින් දැනි බඳලා වෙන් කර ගන්නකොට මෙන්න මගේ ඉදම කියලා මහ පොළොවේ විඩා වෙනවා කියලා. ඉතින් තව විඩාවක් තමයි මායාවේ සිනාව අපි සවසම් දානකට අනාගතයට මායා සිනාසනවා කියලා කියනවා එක්තරකල් ඉදී කියලා හිතාගෙන මේ ඔය සැලසුම් කරන්නේ. ඔබ කොපමණකල් ඉන්නවාද කියලා දන්නේ මමනේ. මාරය හිතනවා මමනේ දන්නේ ඔබ කොච්චරකල් ඉන්න ඔබට කොච්චරකල් ජීවත් වෙන්න අවසර තියෙනවද අපේ ජීවිතයේ අවසාන දිනේ අවසාන වන දිනේ කවද්ද කියලා ඒක දන්නේ මම මේක නැදන ඔබ ඉස්සරහට සැලසුම් කරනවා. නොමරන කෙනෙකුට ඔබ ජීවිතයේ සැලසුම් කරනකොට ඔබේ ඔබ නිවන දිනේ දන්නා මායයා විනාශ වෙනවා කියලා. ඉතින් කෙනෙකු භාවනාවට මායාවෙන් නිදහස් වෙන්න මායාව එක්ක යුද්ධ කරන්න මායාව බලවේගයන් අභිවරා යන්න කෙනෙක් සැලසුම් හදනකොට අනාගතයේ දවසක මානව අඳුනා වෙනවා ඇති ඒක නිසා මේ එක පැත්තකින් භාවනාව කියන්නේ කල්යාණ මිත්‍රවරුනි අද මෙතන තියෙන දෙයක් හෙට තවත් තැනක තියෙන දෙයක් නෙවෙයි ඔය කාලයට සහ අවකාශයට කාලයට සහ අවකාශයට අයිති දෙයක් නෙමෙයි භවනාව කියන්නේ. හැම දෙයක්ම කාලයට සහ අවකාශයට අයිති. මේ සංසාරයේම කාලයයි අවකාශයයි අතර තියෙන එක. මේ කාලයේ සහ අවකාශයේ කියන එක ඉතින් අද බොහෝම භෞතික විද්‍යාවෙම සයිද්ධාන්තික භෞතික විද්‍යාවෙම ඉතාම රසවත් සංකල්පයක්. වාද විවාද කරන සංකල්ප මේ කාලයේ අවකාශය ගැන ඒක බොහොම ලස්සනට බුදුදහම කියනවා මුළු සංසාරෙම තියෙන්නේ කාලයයි අවකාශයයි අතර. අහවල් තැන අහවල් කාලේ. එහෙමනේ අපි සංසාරය ගැන කතා කරන්නේ. දැන් ওই 550 කරලා යට ගිය දවස බරණස් නුවර. එහෙමනේ කියන්නේ එතන යට ගිය දවස කාලේ බරණස් නුවර අවකාශය. පානේ වශයෙන් කතා කරනවා. කොච්චර හරි කොපමණ හරි අතීතේ කතා කළත් ඒ විදිහට තමයි අතීතයේ දවස මහනුවර කියයි අතීතයේ දවස නිවියක් එහෙම තමයි මේ මේ මහ පොළොව ඇතුළේ ඉතින් මහ පොළොවෙන් පිටත් ඒ වගේ එයාට අහලා තියෙනවා ඊටාම කමනීය ධම්මපද දාසාවක් දීඝං යාතර තෝරත්තින් සාගරතු නිති වරණ කෙනාට නිදාගන්න නැතුව ඉන්න කෙනාට රාත්‍රිය හරි දීර්ඝයි මොනවාරි හේතුවක් නිසා නිදි මරන්න වුණා කියන්නේ හිතන්න ඔය ආරක්ෂක නිලධාරියෙක් වගේ කෙනෙක් වුණා කියන්නේ රාත්‍රියට නයිට් ඩියුටි කර අහලා බලන්න රෑ කොච්චර දිගට කියලා නිදාගන්න කෙනෙකුට සාපේක්ෂව නිදා ගන්න අපට ප්‍රය හරි කෙටි. ඇහැරලා බලවත් ආ එළියලානේ දැනෙන්නවත් නැහැ. මෙච්චර වෙනා නිදි ගියාදවත්. අයියෝ තව ටිකක් නිදා ගන්න තිබ්බනම් හොඳයි. නිදා ගන්න කෙනාට රැය කෙටි, නිදි වරණ කෙනාට රැය දිගයි. දීඝං ජාගරතෝ රත්ති. කාලය වෙන කතා කරා. කාලය දීර්ඝයි නිදි වරණ කෙනාට. දීඝං සම්පස්ස යෝජනං අවකාශයේ මනින්නේ දැන් ඔය මොන ඔරලෝස් නැති වුණත් කාලය මනින්නේ දහවල් රැ උත්තරනේ සම්දාගහරවාද ඒවා අපි හදාගත්ත දේවල් ජනවාරි පෙබරවාරි අපි හදාගත්ත දේවල් 2006 2008 අපි හදාගත්ත දේවල් හැබැයි මොනවා අපි හදාගත්තත් එකක් හැම සතෙකුටම හැම ගහකටම පොදුයි රැය සහ දහවල්. ඒකට දැනෙන දෙයක්. හිතන දෙයක් නෙවෙයි දැනෙනවා අපිට. අන්ධ කෙනෙකුට වුණත් රැය දහවලේ වෙනස දැනෙනවා. අපි කියන්නේ දැනෙන්නේ නැහැ කියලා අහලා බලන්න දැනෙනවා. අදම ගන්න ශරීරයේ පැයක් දැනෙනවා. රාත්‍රිය තමයි දැන් ගහක වුණත් රාත්‍රියේ සිද්ධ වෙන ක්‍රියාවලිය නෙමෙයි දහවල සිද්ධ වෙන්නේ. හැම සතෙක්ම කූඩු වලට යනවා. කුරුල්ල කූඩු වලට යනවා රාත්‍රිය. ඒ වෙලාවකට නෙමෙයි. එළාමකත් වෙලා නෙමෙයි. ඉතින් මූලිකම කාලය මනින මූලිකම නිලම තමයි දහවලේ සහ රාත්‍රිය පෙරදිග විශේෂයෙන්. ඉතින් ඒ මෙන්න බුදුහාමුදුර කතා කරලා තියෙන මේ කාලය මනින මෙන්න දහවල පාරාත්‍රි තේමින්මින් කියන නිතිවරණ කෙනාට රැය දීර්ඝයි. දැන් අදහස් කරන මේ කාලය කියන්නේ නියත දෙයක් නෙමෙයි. තිර දෙයක් නෙමෙයි. වෙනස් නොවන දෙයක් නෙමෙයි. ඒ සාපේක්ෂ දෙයක්. අන්න කාලයේ සාපේක්ෂකයි කියන්නේ ඉස්සෙල්ලම දෙදෙනාම. අයින්ස්ටයින්ට කලින් මුලින්ම කිව්වේ දෙදෙනා. නිතිවරණ කෙනාට රැය දීර්ඝයි. එතකොට නිදි මරන්නේ අපි කැමැත්තෙන් නෙමෙයි. කැමැත්තෙන් නම් ප්‍රශ්නයක් නෑ. අකමැත්තෙන් නිදි මරනකොට කොයි වෙලේද එළි වෙන්නේ, කොයි වෙලේද එළි වෙන්නේ කියලා බල බල අන්න අපේ අකමැත්තට සාපේක්ෂයි කාලය. යම් පමණකට අකමැත්ත වැඩිද, එපමණටම කාලය දීර්ඝයි. හිමීට වෙලා යනවා වගේ දැනෙන අපේ අකමැති දෙයක් අහගෙන ඉන්නකොට හරි දීර්ඝයි වගේ. අකමැති දෙයක් කරනකොටත් හිමීට වෙලාව යනවා දැයි. එතරම් කාලේ සාපේක්ෂකයි කියලා ඒ සාපේක්ෂකයි කියේ භෞතික දේවල් වලට නෙමෙයි ඔබේ මගේ හිතටයි කාලේ සාපේක්ෂ අපේ හිතේ ඇතිවන ගැටීමට අකමැත්තට නිරුක්නා බලට වේදනාවට සාපේක්ෂයි ඊළඟට ඒ කාලේ ඉතින් කැමැත්තට සාපේක්ෂයි කාලය අපි සන්තෝෂයෙන් hina වෙවි රැ එළිවෙනකල් සින්දු කීකේ නැතුව කියන්නේ. බොහෝම ඉක්මනට කාලය ගිරිලා යනවා. හරි ඉක්මන්. යනව දැනෙන එකක් නෑ. අර එළිවෙනකල් මధుරෝ කතා නිදි මරමින් ඉන්න ආරක්ෂක නිලධාරියෙකුට සාපේක්ෂව රාත්‍රියේ පහන් වනතුරු දැන් 31 වෙනිදා බලන්න 31 රෑ එළි වෙනකල් සින්දු කියමින් නටමින් කමින් බොමින් ඉන්න අයට දැනෙන කාලයයි ඒ හෝටලයක් මුර කරන ආරක්ෂක නිලධාරියෙකුට දැනෙන කාලයයි අතර වෙනස ආරක්ෂක නිලධාරියා කොයි වෙලේදෙන්නේ කියලා බලමින් සිටන විචාර කමින් දෙමින් නටන අය තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා. තව තව රැයක් තිබුණා නම් හොඳයි කියලා. බලන්න වෙනස එකම රැය. එකම රැය දිහා අපි බලනවා අපිට දැනෙනවා දෙවිදිහකට කැමැත්තට සාපේක්ෂව කාලය කෙටි අකමැත්තට සාපේක්ෂව කාලය දිගයි ඉතින් කැමැත්ත කියන්නේ අපි සතුටින් ඉන්න වෙලාවල් අකමැත්ත කියන්නේ දුකින් ඉන්න වෙලාවල් එතකොට අපි සතුටින් ඉන්නකොට කාලය හරි වේගෙන් ගෙවිලා යනවා දුකෙන් සිටින විට කාලය හරි හිමීට ගෙවෙනවා ඉතින් ඔය දිව්‍ය ලෝක වල ආයත ගැන කතා කරනවා. මේ මහ පොළොවේ අවුරුදු 50ක් එහි එක දවසක් තියෙනවා. ඉතින් ඔහොමම කියන තවත් වැඩි කාලයක් ඇති. ඉතින් භෞතික වශයෙන් මෙන්න කියන්නේ දැන් දිව්‍ය ලෝකෙ සැප වැඩි වෙන්න වැඩි වෙන්න කාලය ඉක්මනට ගෙවිලා යනවා. ඒක තමයි සබහාය. සැප වැඩියෙන් දැනෙන්න දැනෙන්න ඉක්මනට කාලය ගෙවිලා යනවා. ඉක්මනට දවස ගෙවිලා යනවා. ඉක්මනට අවුරුදු දෙවි නෑනවා. ඉක්මනට ජීවිත කාලේ දෙවි නෑනවා සැප වැඩි වෙන්න වැඩි වෙන. අනිත් පැත්තෙන් අපාය හුඟා දිග ඇති අපාය ආයත හුඟා දීර්ඝ ඇති මත්නිසාද දුක නිසා. දීඝං සංකප්ප වේතනං යදින අවකාශයේ මනින මින්න හැටක්මත් හරි කිලෝමීටරයක් හරි ඉතින් එකල තිබුණ යොදුන මේ යොදුන කියන එක කොච්චර හරි අපි හිතමු කිලෝමීටරයක් කියලා 60ක්මත් කියලා මේ ප්‍රමාණය හරි දීර්ඝයි වෙහසතු වෙන කෙනාට ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා මහන්සිනම් හොත්තම මහන්සිනම් තවදුරටත් දෙපා උසව ගන්න බැරි තරමට දැන් දෙපත් අවනත නැත්නම් අන්න එහෙම කෙනාට මේ යතුන කුංචි වලත් එය හරි දීර්ඝයි දීඝං සම්පස්ස යෝජනං මහන්සිය නැති කෙනාට ඒක එච්චර දීර්ඝ නැහැ දුක තියෙනවා නම් කුංචි දුරක් වුණත් ලොකු දුරක් දුක නැත්තම් ලොකු දුරක් වුණත් කුංචි දුරක් ඉතින් අවකාශයක් සාපේක්ෂව ආපහු දුකටයි සැපටයි. කැමැත්තටයි අකමැත්තටයි. ඉතින් කාලයයි අවකාශයයි දෙකම සාපේක්ෂක දේවල් ඔබේ මගේ සිටේ ඇතිවන ආස්ථාවක සහ ද්වේෂයට විඳින සැපට සහ දුකට. ඒක මොකටද කියන්නේ? ජාන්දරේ සෛද්ධාන්තික භෞතික විද්‍යාවක් ඉදිරිපත් කරන්නට නැහැ. ඒක වැඩි වැදගත් කාරණයක් කියන්න තියෙන නිසා මේ සංසාරය දිගයි. දැන් අපි අහලා තියෙන වචනයක් නේ සංසාරය දිගයි. එපමණ දීර්ඝ වූ දෙයක් තවත් නැහැ. සංසාර තරම් අපි අහලා තියෙන ඇත්ත සංසාර හරිය දිගයි. මුල දන්නේත් නැහැ, අග දන්නේත් නැහැ, අපි කොහෙද ඉන්න දන්නේත් නැහැ. එපමණටම දිගයි සංසාරය. ඕනම එකක් ගත් දුක දැනලා කියන එක සංසාරේ වැඩි කියලා. ඉතින් ඇත්ත හැබැයි මේ සංසාරය සාපේක්ෂයි. ඒක නිකන් නියතයක් නෙමෙයි. ඒකයි මේ කාරණා දෙක ඉදිරිපත් කළ බුදුහාමුදුරුවෝ කියන්න හදන දැන් මේ මේ සංකල්ප දෙක ඉදිරිපත් කළා මතු කරන්න හදන වැදගත් කාරණය මොකද්ද මේ සංසාරයේ ස්වභාවය කියන්නේ. සංසාරය දීර්ඝයි. එහෙම කියපු ගමන් අපිට හිතෙනවා අර නිින්ද නැති කෙනාට රැවදී නැති රැවදීර්ඝන යදින දීර්ඝන ඒක සාපේක්ෂකයි නිතිවරණ කෙනාට අකමැත්තෙන් ගමන් දෙහස තියෙන මදි අතර යදින දිගයි වදී නිතිවරණ කෙනාට අකමැත්තෙන් රැවදිදයි වදී ගමන් දෙහස තියෙන කෙනාට යදින දිගයි වදී කියලා හිතනවා ඒක ඇත්ත මේකත් සාපේක්ෂයි මොනවටද සද්ධම්මං අවිඥානතං දීඝෝ දාලානං සංඛාරෝ සද්ධම්මං අවිඥානතං කාටද අන්න එතන පුද්ගලයෙක් ගැන කියනවා දැන් නිදි වරණ කෙනාට බර එදිද ඔව් ගමන් වේග තියෙන කෙනාට හැටක් නැතිද ඔව් ඒ වගේ පුද්ගලයෙක් ඉන්නවා කාටද බාලය කියන පුද්ගලයා. එතන මේ කවුද බාල කියන්නේ දැන් අපි හොයනවා කාටද එහෙම නමක් තියෙන්නේ. ඉතින් ඒ නම තියෙන කාටද ඒක අන්න විස්තර කරාට කියලා කියන සද්ධම්මං අවිඥානතං. සද්ධර්මයේ හරි හැටි නොදන්නා කෙනාට බාල කියනවා. අන්න ඒ බඳු බාල කෙනාට සංසාරයේ පිටයි ඒකට බලන්න මේක සාපේක්ෂ දෙයක්. අපිට නිකන් ආවට ගියාට කියන්න බෑ සංසාරේ දිගයි කියලා. ආවට ගියාට කියන්න බෑ වැඩේ රැ දිගයි, හැබැත්ම දිගයි කියලා එහෙම කියන්න බෑ. ඒකට කියන්න බෑ කාටද කියලා. මොන විදිහේ කෙනෙකුටද? අන්න සංසාරෙත් ඒ වගේ මොන විදිහේ කෙනෙකුටද බාලයෙකුට. ඒතර බාල කියන ගහනේ විස්තර කරන්නේ මෙතන පහදිරිව කියනවා සද්ධම්මං අවිජානතං සද්ධර්ම මනා වූ ධර්මතාවය හරිහැටි නදන්නා කියන නිකන් දන්නේ නැති කෙනාට නෙමෙයි දැන් අවිජාන විජානන කියලා කියනවා විජානන කියන්නේ හොඳට දන්නවා කියන එක පැහැදිලිව තේරුම් ගන්න කියන එක විජානන හොඳට දැනගන්න අවිජානතං හරි හැටි තේරුම් ගත්ත නැති කෙනාට සතර දිගයි. දැන් මේ එකපැත්තකින් සතුටට කාරණයක්. මත් නිසාද මේ කොහොම සංසාර දිගයි කියන්න බෑ. ඒ දීර්ඝව සංක්ෂිප්තව ප්‍රතිව යන්නේ සදා පවත්න ඔබ යතේ සහ මගේ යතේ නිසා එය පුද්ගලයට සාපේක්ෂයි ඔබට සහ මට සාපේක්ෂයි ඉතරේ කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක අනිත් දේවල් වගේම තමයි කොයි දේ ගැන දැන් කෑමත රහවදු ඉතින් ඒක රහයි කාටද කියලා අහන්න මොකක් හරි රහයි කිව්වොත් කාටද මොකද ඒක රහ නැතිව ඉන්නවා ලස්සනයි කියේ මොකටද කාටද ඕනම දෙයක් කතරේ කියන්න පුළුවන් අය ඉන්න ඕනම දෙයක කැත දකින අය ඉන්න ඉතින් ලෝක කොයි දෙයක් සාපේක්ෂ පොදේ කතා කරන්නම බෑ සංසාරෙත් ඒ වගේ පොදේ කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හරිම සාපේක්ෂයි හරිම පෞද්ගලිකයි ඒ නිසා තමයි කල්යාණ මිත්‍රවරුනි මේ සංසාරයේ කෙටි කරලා හකුලවලා සංකීර්ණ කරලා සංකීර්ණ කරලා කෙටි කරලා අහවර කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් මේක කොහොමද දීර්ඝ නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ස්වභාවයෙන්ම සතර දීර්ඝ නම් ඉතින් ඔබටත් මටත් කළ හැකි දෙයක් නෑනේ. ඒක ගෙවලම ඉවර කරන්න ඕනේ. දැන් පාරක් වගේ මෙහි ඉඳලා කොළඹට යන්න තියෙන පාර ඉතින් කොහොමද කිලෝමීටර අඩුම ගාන 115ක් 10000ක් තියෙනවා නම් ඉතින් ඔයකට යන්න මෙතන කොළඹට යන්න ඕන කෙනෙක් ඔය දුර යන්නම ඕන වෙන යන්න කෙටි පාරවල් නෑ එහෙම එහෙම දුරක් ගමනක් ගැන නෙමේ මේ කතා කරන්නේ එහෙම නෙමේ මේක දෙවල ඉවර කරන ගමනක් නෙමේ සංසාරේ දෙවල ඉවර කරන්න බෑ එහෙම සමහරු කිව්ව පුළුවන් කියලා. මේක දීර්ඝයි හැබැයි කිසියම් දුරක් තියෙනවා. ඉතින් ඒ ටික ගෙවලා ඉවර කරොත් සංසාර ඉවර කරනවා. ඉතින් ඒක කරන්න දෙයක් නෑ 아무තුන. ඔහේ ඉන්න තයි තියෙන්නේ. ඔහේ ඉන්න. ඔහොම ඉඳීම තුලින් ඔය සංසාරේ ඉවර වෙනවා. හරියට කන්දක් මුදුනට නූල් පන්දුවක් අරගෙන ඇවිල්ලා කෙනෙක් නූලේ අග අපේ තියාගෙන පන්දුව පහලට දැම්මොත් ඒ කඳු ප්‍රපාතයෙන් පහළට දැම්මොත් ප්‍රපාතයට දැම්මොත් අර මේල් පන්දිය දිගෑරිලා දිගෑරිලා දිගෑරිලා කොයි වෙලේ හරි කවදා හරි ඉවර වෙනවා. මොකද මේල් පන්දිය කියන එක අනන්ත දෙයක් නෙමෙයිනේ. අසීමිත දෙයක් නෙමෙයිනේ. එහි තියෙනවා කිලෝමීටරයක්. කිලෝමීටර කාමාරක් දෙකක් පහක් විතර හරි තමයි. ඒක නෙමෙයි වැඩ. ඉතින් කියවා ඒ වගේ තමයි සංස්කාරේ. ඒක අමතුයෙන් ඔය සිල් ගන්න, දන් දෙන්න, භාවනා කරන්න බර ඔය මොනවත් ඕන්නේ. ඔහේ ඉන්න. අමතුයෙන් කරන්න දෙයක් නෑ. මේ බොරුවක් ආගම කියලා කරන්න ඔය ඕන්නේ. ඔහේ ඉන්න. ඔය ඉඳීම තුලින් නිකම්ම මේ සංස්කාරය ඉවරද? දැන් අපි අපි ඒක ප්‍රතික්ෂේප කරාට හුඟක් දෙනෙක් ඒ අදහසේ තමයි ඉන්නේ. කියන කොහොමද සතර දිග නෑ එහෙම කොහොමද කියන්නේ? ඒ දීර්ඝද නැත්ද? ඒ මොහොතින් මොහොත තීරණය වෙන දෙයක්. ඒක අර වගේ දර්ශනයක් ඉදිරිපත් කළ ඇත්තන්ට බුදුහාමුදුරේ කිව්වොත් ඔය ඔබ කියන කාරණේ සදාවත් නම් කරන්න දෙයක් නැහැ කොහොම හිතියත් හොඳින් හෝ නරකින් සාධාරණව හෝ අසාධාරණව ආත්මාර්ථකාමීව හෝ පරාර්ථකාමීව කොහොම හිටියත් සංසාර ඉවර වෙනවා නම් දවසක නුල් පන්දුව යම්සේ නිමාවටපත් වෙනවා වගේ කෙලවරට ගිහින් ඉවර වෙනවා නම් ඒක ඔබ කියන්නේ උපන්දු දර්ශනයක් නම් ඒක ඒ දර්ශනය කියලාට වැඩක් නැහැ. ඔබ අමුතුවෙන් උදව්වක් කරන්නේ නැහැ නේ කාටවත්. ඔබ කිව්වත් නැතත් මිනිස්සුන්ගේ සංසාර ඉවර වෙනවා. ඒ නිසා ඔබේ දර්ශනය මේ ප්‍රායෝගික නැති තරසනයක්. ඔබ උදව්වක් කරන්නේ කාටවත් කියලා කියනවා. ඒක නැතිව ඉන්නක හොඳයි කියලා. ඔබ ඇත්ත වුණත් ඒ කියන දර්ශනේ ඇත්ත වුණත් නැතිව ඉන්නක හොඳයි. නෑ. ධර්මයට අනුව ධර්මයට කියලා කියන්නේ පැහැදිලිව මේක අවබෝධ කරගන්නවා නම් අවබෝධයට අනුව සතර දීර්ඝක් නෑ කෙටික් නෑ ඒ දෙකම නෙමෙයි ඒක කතාවට කියන්න වෙනවා ඒ අර සංසාරේ කිව්වහම කියන්න වෙනවා සංසාරේ කියන්නේ පරිසරීම කියන එක ඉතින් පරිසරීම කිව්වහම ඉතින් ඒක ඒකට පරි පරිසරණවා කියන්නේ රවුම් ගහනවා කියන එක. දැන් අපි අද කියන්නේ රවුම් ගහනවා කියන්නේ. ඒක රවුම් ගැනීම තුළ අරමුණක් නෑ. ගමනක අරමුණක් තියෙනවා. නමුත් අපි රවුම් ගහනවා කියුවත් ඒකේ අරමුණක් නැහැ. ඒක අරමුණක් නැති අයාලේ යෑමකට තමයි රවුම් ගහනවා කියන්නේ. ප්‍රයෝජනයකුත් නැහැ. Tamanට ප්‍රයෝජනයකුත් නැහැ, අනුන්ට ප්‍රයෝජනයකුත් නැහැ, රටට ප්‍රයෝජනයකුත් නැහැ. එහි කාලේ පාදමනවා. ඉතිරි වෙන වෙහස විතරයි රවුම් ගහන එකකට තමයි අපි කියන්නේ රවුම් ගහනවා කියන්නේ. එතකොට රවුම් ගැනීම කියන අදහස ඒක ඒ විදිහටම තියෙනවා සංස්කාරය කියන එක තුල. සංස්කාරය කියන්නේ නාම පදයක්. ඉතින් ඒක පරි පරිම කියන එක ගත්තොත් ක්‍රියාවකට හරවල ඒක කියන්නේ රවුම් ගහනවා කියන එකම තමයි. ඒක අරමුණක් නෑ, ඉලක්කයක් නෑ. ඒක ඇවිදීමක් විතරයි. ඇවිදීමක් විතරයි. ඒක එහෙම ඇවිදීම් තියෙනවා. දැන් ඒ කයි බැලීම කියලා එකක් කරන්නේ. එක තැන ඇවිදිනවා. එක තැන වම් කකුල උස්සනවා, ඒක බිමින් තියනවා, දකුණු කකුල උස්සනවා, බිමින් තියනවා ඉතින්. මේ සංසාරය කියන්නේ කයි බැලීමකට. ඔය කයි බලනවා. රවුම් ගහනවා. කොහෙවත් යන්නේ නැහැ. හැබැයි ගමනකුත් තියෙනවා. කොහෙවත් නොගියත් හැරිසරීමක් කරනවා. ඒක තමයි සංසාරය කියන්නේ. ඉතින් මේක කෙටිද දිගද ඒකෙන්ම කතා කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. විස්තර විස්තර කියන්නේ මොකුත් නැතිව කතා කරන්න බෑ. දැන් කතා කරන්න පුළුවන් වෙන්නේ අන්න අර කාරණා පදනම් කරගෙන මොනවද කුමක් සඳහාද මොකක් හොයාගෙනද මේ යන්නේ? කුමක් හොයාගෙනද යන්නේ? අද මේ ප්‍රශ්නේ උත්තරන එකවරම අහුවත් කෙනෙක්ගෙන් ඔබ කුමක් හොයාගෙනද යන්නේ? ඉතින් ඒ ගෙදරින් එළියට බහින කෙනෙක්ගෙන් අහුවොත් මේ කොහෙද යන්නේ? ඉතින් කඩේට යනවා කියන්න පුළුවන්. වැඩට යනවා, පාසලට යනවා, ලෙඩෙක් බලන්න යනවා, බෙහෙත් ගන්න යනවා. ගා පුත්තර කියනවා. චිත්‍රපටියක් බලන්න යනවා, වැඩක් කරගන්න යනවා. ඉතින් ගේ ඇතුළේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවත් එයා කියා වියන්න යනවා, කන්න යනවා, නාන්න යනවා, අතු ගන්න යනවා, මල් බලන්න කඩන්න යනවා. ඉතින් හුඟක් උත්තර තියෙනවා. ඉතින් අපි හැම වෙලෙම අරමුණක් තියෙනවා යනකොට. ඒ ඒ ගමනට එන ජීවිත ගණනේ කුමක් සඳහාද? ඔය කඩේට යන එක හරි. ඒ ඔය මේ වෙලාවේනේ කඩේට ගිහිල්ලා මොනවද දෙන්නේ? මොකටද ඉතින් මොනවද පාන් කන්නේ? පාන් කන එකේ අරමුණ මොකද්ද? බඩගින්න නැති කරගන්න. ඉතින් බඩගින්න නැති කරගන්න එකේ අරමුණ මොකද්ද? දැන් ඒ විදිහට දිගට ඇහුවොත් එහෙම අන්තිමට එන්නේ සංසාරයේ අරමුණ මොකද්ද කියලා. මේ රවුම් ගැනීමේ අරමුණ මොකද්ද? රස්සාවට යනවා. කොයිද යන්නේ රස්සාව. යන්නේකේ අරමුණ රස්සාව. ඉතින් රස්සාවට යන්නේ මොකටද? රස්සාවට යන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. කෑම කන්න සල්ලි ඕන, අඳින්න සල්ලි ඕන, දූ දරුවන්ගේ යුතුකම් වගකීම් ඉස්ත කරන්න මුදල් ඕන. ඉතින් ඒ එහි අරමුණ මොකක්ද? ජීවත් වෙන එතෙන්ට ආවට පස්සේ සුවිශාල ප්‍රශ්නාර්ථ ලකුණක් ඉදිරියේ ඔබත් මාත් නතර වෙනවා. ඔය පුංචි පුංචි ඉලක්ක අපිට තිබ්බට අවසාන වශයෙන් ඔය සියල්ල එකට කැටි කරලා මිශ්‍ර කරලා මිරිකලා එක මිතකට අරගෙන හුවත් මොකද්ද පරමාර්ථය කුමක්ද අරමුණ අරමුණක් නැති ගමනක ඔබත් මාත් යන්න. නැහැ අරමුණක්. පුංචි පුංචි අරමුණු තියෙනවා. ළඟ ළඟ අරමුණු තියෙනවා. ඒ සියල්ල එකතු කරලා අවස්ථානයේ ඇහුවොත් කුමක්ද? කුමක්ද අරමුණ? අපි දන්නේ. අපි දන්නේ අවසාන වශයෙන් මේ සියල්ල කරලා කාලා බීලා ඇඳලා යුතුයම් ඉෂ්ට කරලා වගකීම් ඉෂ්ට කරලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා ඒ ඔක්කොම කරලා දේත් අරගෙන සල්ල කර්ම වලට භාජනය වෙලා සමහර විට ශරීරේ පණ වගේ තියන් ඉති ඉන්ද්‍රියන් කපලා අයින් කරලා ඒ සියල්ල කරලා නඩු කියලා ගහගෙන දැනගෙන තරහ වෙලා ඔක්කොම කරලා මේ සියල්ල අවසාන අරමුණ මොකද කොහොම ඒ සියල්ලම සම්පූර්ණ කරලා ඔබ කොහෙද යන්නේ මා කොහෙද යන්නේ මොකක්ද අරමුණ මා දන්නේත් නෑ බොහෝ විට ඔබ දන්නේත් නැතුව ඇති. ඉතින් ඒ අන්න නැත්නම් ඒක තමයි කාල කියන්නේ. අර අවිඥාන සංකේ දන්නේ නැහැ. ඉතින් නොදන්නා කෙනාට රෞන්ජ හීම හරි දීර්ඝයි. නොදන්නා කෙනාට කෙලවරක් නෑ රෞන්ජ. යන්න කොහාටද දන්නේ කෙනාට කොච්චර ගියත් ඉවරයක් නෑනේ. තමන්ට අහවල් තැනට යන්නේ කියන ගමනාන්තයක් පිළිබඳව ආංශරිත්‍යක්වත් දන්නේ නැති කෙනාගේ ගමන ඉවර වෙන්නේ තවද්ද ඒක ඉවර වෙන ගමනක් නෙමෙයි ගමනාන්තය නදන්නා කෙනාට ගමන දිගයි දිගයි කියන්නේ ඉවරයක් නැහැ දීර්ඝයි කියන එකේ අදහස ඒක දීර්ඝයි කියන එකෙන් කියවෙන්න පුළුවන් ඔස්තරාරි කියලා ඉවර කරන්න පුළුවන් කියන එක. පෙරාදිනේට වැඩිය පිළිමතරාවට දුරයි පිළිමතරාවට වැඩිය කඩුගන්නාව දුරයි ඊට වැඩිය මාමනල්ල කෑගල්ල වරකපල දුරයි එහෙම එමු කියලා කොළඹ ඊටත් වැඩිය දුරයි කිව්වත් කොළඹට ගිහිල්ලා ඉවර කරන්න පුළුවන් දවසට අපි අයින් ගියා සංසාරයේ දීර්ඝයි කියන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි මේක ඉවර කරන්න බෑ කියන අර්ථයෙන්. ওই විදිහට ගිහිල්ලා ওই විදිහට රවුම් බහලා කරකිලා සත්‍යයද ගහලා ඉවර කරන්න බෑ. ඇයි බැරි? අපි දන්නේ අපි කොහෙද යන්නේ කියලා. අප දන්නේ අප කුමක් හොයාගෙනද යන්නේ කියලා. අප දන්නේ යන්නේ කවුද කියන එකවත්. යන්නේ කොහෙද කියන එක විතරක් නෙමෙයි. කුමක් සඳහාද යන්නේ කියන එකත් නෙමෙයි. කවුද රන්නේ කියන එකත් මේ මගියා කවුද කියන එකත් දන්නේ. ඉතින් මේ සියල්ල දන්න තිකනාට තමයි බාලය කියලා දහම. බාලයා කියන්නේ දැන් බාලයෙක්ත් එහෙම පුංචි ළමයෙක් පුංචි ළමයෙක් දන්නේ ඉස්කෝලේ යන්නේ කියලා. අහන්න බලන්න පුංචි ළමයෙක්ගෙන් ඇයි ඉස්කෝලේ යන්නේ කියලා ළමයා දන්නේ. ළමයට නෑ උත්තරයක්. ඉතින් අම්මා කියන උත්තරේ තාත්තා කියලා දීපු උත්තරේ තමයි කියන්නේ ඉස්කෝලේ. සුදු ළමයෙක් එක්තරම් වෙන නගරෙක හිටියේ ළමයෙක්. තාත්තගේ අතේ ඉන්නා අම්මගේ අතේ ඉන්නා රායිස්ටීම් එකක් හම්බ වෙනවට ලස්සන ඒ පාපුහිතට කියනවට ඒකට ආසාව වෙනවා. වෙන අරමුණක් නෑ. ඒක තමයි බාලයේ ස්වභාවය. බාලයෙකුට නෑ තමන් යන්නේ කොහාටද කුමක් සඳහාද කියන අවබෝධය. ඔහි යනවා. කැමැත්තෙනුත් යනවා අකමැත්තෙනුත් මේ ගමනේ යෙදෙනවා. ඒ කැමැත්ත අකමැත්ත වැදගත් නැහැ. මෙතන මූලිකම කාරණය නොදන්නාකම. කුමක් නොදන්නාකමද? මොකද්ද මේ ගමන කියලා දන්නේ නැහැ. ඇයි යන්නේ කියලා දන්නේ නැහැ. යන්න කවුද කියන එක දන්නේ නැහැ. ඉතින් පුදුමයක්ද අරුමයක්ද කල්යාණ මිත්‍රවරුනි මේ කාරණා එකක්වත් දන්නේ නැති ගමනක නිමාවක් තියෙයි කියලා නිමාවක් තියෙන්න ඕනේ කියලා හිතනවනම් ඒක දීර්ඝයි දීර්ඝයි කියන්නේ ඉවරයක් නැහැ කියන එක දීර්ඝයි කියන එකේ අදහස ඉවරයක් නැහැ කොතර යතන් සමයකට වටනක් කරන අනමත ගෝයන් සංසාරෝ මෙන්න මෙතනයි අදේ කියලා කියන්න බෑ අනමතක්කෝ යම් වික්කවේ සංසාරෝ මෙන්න මෙතනයි අද කියලා කියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි භික්ෂුවරුනි මේ සංසාරයේ මුල මෙතනයි කියලා කියන්න බෑ අහවල් තැන කියලා හරියට කියන්න බෑ පුබ්බා කෝති න පඤ්ඤායති පූර්ව කෙලවර මුල් කෙලවර අන්න අතනයි කියලා පිටක් කියලා ලකුණු කරන්න බෑ ඒ රවුම් ගහනෙක මුලක් නෑ පත්‍යාදි ගහනෙක මුලක් නෑ පටන් ගත්ත දැනක් නෑ රත්ත්‍යාදුව ඉවරෙකුත් නෑ පටන් ගත්ත දැනක් නැති ගමනක ඉවරෙකුත් නැහැ. ඒ විදිහට ඉවර කරන්න බෑ සංසාරේ. මේක දෙවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා මේක කර්මයට සම්බන්ධ නැහැ. කර්මයට සම්බන්ධ නැහැ කියන්නේ අපි හිතනවා අපි කරපු ඔක්කොම පාප කර්ම ටික දෙවලා ඉවර කරොත් සංසාරي ඉවර වෙයි කියලා. ඒවා බුදුහාමුදුරෝ ප්‍රතික්ෂේප කළ දර්ශනයක්. ඒක දර්ශනයක් තමයි අර මේක කොහොමත් කොහොමත් දවසට ඉවර වෙයි. ඒ අමුතුවෙන් උඩ පයින්න ඕනේ කොහොමත් සංසාරي ඉවර නෑ. එහෙම ඉවර වෙන්නේ නෑ. දෙක ඒක අපි හිතුවට මේ ඔය සත්‍යාස්තූර්ව අතර තිබ්බ දර්ශනයක් කියලා නෑ අපිත් එහෙම හිතන්නේ. මේක දීර්ඝයි ඕමම ගිහිල්ලා දවසක ඉවර වෙයි මෛත්‍රී ප්‍රහඳරයන් කාලේ හරි කවද හරි ඉවර වෙයි කියලා නෑ. එහෙම ඉවර වෙන්නේ නෑ. මක්නසාදනේ දීර්ඝ නිසා දීර්ඝ කියන එකෙන් අදහස් වෙන්නේ කොපමණ දීර්ඝද කියලා නොදන්නා කමයි. ඒකයි මේක බාලයෙකුට දීර්ඝ. කොතර දීර්ඝද කියලා දන්නේ නැති කෙනාට මේ දීර්ඝයි. අනිත් දර්ශනය තමයි මේ නිගන්ත නාථ පුත්‍රතුමාට තිබුණ. නාථ පුත්‍ර නිගන්තට තිබුණ දර්ශනය එතුමා බොහොම වැදගත් දර්ශනයක් ඉදිරිපත් කරා. හරි අවිහිංසාවාදී දර්ශනයක් කාටවත් හිංසාවක් කරගත්තේ නැහැ. කරේ නැහැ. සමන්ත කරගත්ත නිසා ඒ දර්ශනය පිළිගන්නේ තමන්ට හිංසා කරගන්නවා ඇඳුම් අඳින්න නැතුව කන්නේ නැතුව හරියට හුස්ම ගන්න නැතුව වෙන කිසි කෙනෙකුට හිංසා කරන්නේ කොහොම හරි එතුමාගේ දර්ශනය මොකද්ද මේ සංසාරේ කරපු පව් නිසා පාප කර්ම නිසා මේ සංසාරයේ ඔහේ යනවා අපි දීර්ඝයි ඉතින් මේ සංසාරයේ ඉඳන තමයි පාප කර්ම කොච්චර තව කරලා තියනවද ඒ පමණට අපි දුක් විඳින්න ඕනේ සංසාරේ. ඉතින් ওই පව ටික ඉවර වෙච්ච දවසට සංසාරي ඉවර වෙනවා. පව ගෙවලා ඉවර කරේ යම් දවසකද එදාට සංසාරي ඉවරයි. ඉතින් හොඳම දේ තමයි අලුතෙන් පව නොකර සිටීම කරපු පව ඉක්මනට ඉක්මනට මේ ශීඝ්‍රගාමීව කරලා දාන එක. ඔය සාමාන්‍ය වේගෙන් ගෙවිලා යන ඉඩ දෙන නෙමෙයි. අලුතෙන් පව කරන්නත් එපා. සංසාර පෙරලා තියෙනවා නම් යම්තා පාප කර්ම ඒ පාප කර්ම ටික ඉක්මනට ඉක්මනට ඉක්මනට ගෙවලා දාන්න. ඒ කොහොමද ගෙවන්නේ? පවක් කියන්නේ දුක් විඳලා ගෙවන දෙයක් නිසා කැමැත්තෙන්ම දුක් විඳින. ඔය ඉබේට එන දුක් විතරක් නෙමෙයි ඕන කමෙන් දුක් ඇති කරන. ඉතින් සීතලට අඳින්න නෑ, අවුවට පිස්සනවා අඳින්න නෑ, බඩගින්න ඉන්නවා කන්නේ නෑ. එහෙම ඉන්න. කොහොම හරි ඉඳලා කොහොම හරි දුක් දෙන්න. කොහොම හරි දුක් විඳින්න. එහෙම දුක් විඳ දවසට ඔක්කොම දුක් ටික විඳලා ඉවර වුණා වෙනවද? අන්න එදාට සංසාරයේ ගමන ඉවර වෙනවා. ඒ අදහස අපි පිළිගන්නවා. අපි ඒක නිගන්තනාත පුත්‍රකමානි කියලා විභාගයට ඇහුවහම ලියලා විභාගයෙන් ගොඩනැගෙන වුණාට අපි බෞද්ධයක පිළිගන්න අපි කියන මේ කවදා ඉවර වේද මේ කර්මයක මහත්. එහෙනම් කවදා හරි මේ කර්ම ගෙවලා ඉවර වෙනවා නෑ. එහෙම ඉවර වෙන්නේ නැහැ. ඒ කිසිම කර්මයක් ගෙවලා ඉවර වෙන්නේ නැහැ. මත්සාද දෙවන්න කොච්චර කර්ම තියෙනවද කියලා දෙවන කෙනා දන්නේත් නෑ කරන කෙනා දන්නේත් නෑ කර්මයක් කරනකොට කෙනෙක් දන්නේත් නෑ මේක කොච්චර කල් ගෙවන්න වෙයිද කියලා. ගෙවන කෙනා දන්නේත් නෑ කර ගෙවන්න කොච්චර කර්ම කරලා තියනවද කියලා. ඒ නිසා දවසක් බුදුරජාණන් වහන්සේ වරිණකට දැක්කා මේ මහා ගල් පර්වතයක් නැද මහ දවාල හතර වටින්ම දිනගඩවල් හතරක් ගහගෙන ඒ නැගට වෙලා පිළිස්සමින් නිර්වත් සිටිය සාධුවරු පිරිසක්. එන් දැකලා බුදුරජාණන් වහන්සේ අහුව කරුණාවෙන් පින්වත්නි කුමක්ද මේ කරන්නේ? ඔබ හතර පැත්තෙන්ම පිස්සෙන රජින ගඩවල් හතරට ඒ ගින්දරට හතර පැත්තෙන්ම පිච්චෙනවා. උඩින් මහ දවාලේ අවුවට පිච්චෙනවා. ඒතර උඩින් වැටෙන අවුවට අර හතර පැත්තෙන් කියන ගිනිමර නැලවලටයි ගහත්ලා මේ ගල්තලාව ඔබ යටිනුත් දවනවා. හදිසාවෙන්න පිරික්සමින් ඔබ කරන මේ භාවනාව කුමක්? භාවනාව කියලා කිව්වේ නෑ මොකද්ද මේ කරන්නේ? බලාපොරොත්තුව අපි කර්ම දෙවලා දානවා. කර්ම පිච්චනවා. ඉතින් එතකොට කර්ම පිච්චලා ඉවර වුණාම අපි නිදහයි. අපි නිවන් දකිනවා. ඒක බුදුහාඳුරනවා දැන් ඔබ මේ ටික කාලෙක කොච්චර කර්ම පිච්චුවා කියලා දන්නවද? මෙන්න මෙච්චර කර්ම සංඛ්‍යාවක් පිච්චුවා කියලා දන්නවද? නෑ ඒක නම් දන්නේ නෑ. එතන තව කොච්චර පුත්තන්න ඉතුරු වෙලා තියනවද කියලා දන්නවද? නෑ ඒ දන්නේ ඒතර බුදුන්ට එහෙනම් මෝඩයෝ මොකද්ද මේ කරන බාල වැඩි? මේක බාල බොළඳ ලාමක වැඩක්. විමුක්තිය නාමයෙන් කරනු ලබන බාල වැඩක්. මොකද දන්නේ නෑ කොච්චර පිට්ඨයන්ට කොච්චර පිට්ඨන්න තියෙනවද කියලා. ඔහි ඉති මේකත් ආයන් ගැනීමක්. සත්‍යාදයාතු විමුක්ති මාර්ගයේ නාමයෙන් සංසාරේ රැස්යාති ගැසීමක්. ඉතින් කරවන අපිට ඒක පිළිගන්න නිගන්තනාත පුත්‍රතුමාගේ නම කියන්නේ නැතුව අපි බෞද්ධයේ විදිහට අපි හිතනවා නෑ මේක ඉතින් ඔය කරපුවා දෙවලම ඉවර වෙන්න ඕනේ. එහෙම නීතියක් කරපුවා ඔක්කොම දෙවල ඉවර වෙන්න කියොත් කිසි කෙනෙකුට නිවන් දකින්න ලැබෙන්නේ කිසි කෙනෙකුට සංසාරයෙන් ගොඩ වෙන්න ලැබෙන්නේ එපමණටම සංසාරයේ දීර්ඝයි අංගුලිමාල කරපු කර්ම දෙවලා ඉවර වෙනකල් ඉඳ වුණා නම් නිවන් දකින්න කවදාවත්ම නිවන් දකින්න ලැබෙන්නේ නෑ මෙය හරහා යන්න පුළුවන් හරහා ජගත් එහි ගලාගෙන යයි හැතකුම් ගණන් දීර්ඝව ඉතින් ඒ එහෙම නෙමෙයි ගඟ හරහා යන්නට පුළුවන්. සංසාරය හරහා යන්නට පුළුවන්. ඉතින් ඒ නිසා වැදගත් වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ අවබෝධය ඇති කරගන්න එක. මෙන්න මේ කාරණා තුනක් ගැන. පළවෙනි එක මා කොහේද යන්නේ? කොමත් ප්‍රයාගෙන දරන්නේ? සහ මේ යන්නේ කවුද? ආවල් දේ හොයාගෙන ආවල් තැනට මේ යන්න පාරක බහලා ඉන්න කවුද? ඒතර මෙන්න මේ විෂයන් තුන ගැන මෙන්න මේ කමතහන් තුන ගැන මෙනෙහි කිරීමකින් අපේ අනබෝධය අඩු කරගන්න පුළුවන්. මොනවා කරන්න ගියත් ඒක යාවතික ලෝක උත්තරෙ බෙදන්න එපා ජීවිතේ කරන්න හිතන ඕනෑම දෙයක් සුදු මහත් කටයුත්තක් පුංචි වුණත් ලොකු වුණත් හොඳ වුණත් නරක වුණත් මොහොතකට නතර වෙලා හන්ද ඇයි මේ දේ කරන්නේ මම සීල ටිකක් ගන්න හිතුණත් අහ මොනවා හරි කමක් නැහැ කවුරු හරි කතා කරන්න හිතුණත් පුළුවන් නම් මොහොතකට නතර වෙලා හන්ද ඇයි මේ කතා කරන්න හිතුණේ කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ සහ කාටද මේ කතා කරන්න හිතලා තියෙන්නේ. ඉතින් එකපාරට උත්තර ටිකක් මේ අහවල් කෙනෙක්ට කතා කරන්න හිතුනේ මේ සැපසනීපහන්ද සහ මේ මමයි කතා කරන්න යන්නේ. නෑ ඕවා නෙමෙයි උත්තර. ඔවා අපි දන්න දේවල් නේ. නොදන්නා වූ කාරණයක් නිසා සංසාරේ දීර්ඝ වෙලා තියෙන අන්න නොදන්නා දේ මොකක්ද කියලා අපි දැනගන්න යන්නේ. එතනින් සෑහීමකටපත් වෙන්න එපා. යන්න ගැඹුරට ආර ආර ආර අහන්න විනිවිදක විනිවිදක සහන්න මොකටද මේ සැප තනී පහන්න හිත එයාගේ සැප තනීට ඇත්තටම දැනගන්නද එහෙම ඇත්තටම ඕන තමක් තියනවාද යාන් සැපෙන්ද දුකෙන්ද ඉන්නේ කියලා දැනග දැනගත්තාම මොකද්ද ඔබ කරන්න යන්නේ යා දැන් දුකින් ඉන්නවනම් අනිත් පැත්තෙන් සැපෙන් ඉන්නවනම් නෑ අපිට කරන්න තියෙන එහෙම එහෙම ගැඹුරු බලාපොරොත්තු ඒක නෑ හුවක් කියලා මොකද වෙන්නේ ඔය ඔය ඔය මොනහරි දෙයක් කෑවෙනවා කියලා මොකද වෙන්නේ අහන්න සහ අවසාන වතාන වැඩගත්තේ ඔය ඔය දේ කරන්න හිතන්නේ කාටද? කාටද හිතෙන්නේ? නම කියලා හන්ද මේ ආවල් කෙනාටද හිතෙන්නේ? නෑ නමකට මොනවත් හිතෙන්නේ නෑ නමකට වැදගත් නෑ ওই කිසි දෙයක්. ඒක කාටද අහන්නේ? ඔය ඇහිම තුළ එක මොහොතකට නතර වෙනවා. එක මොහොතකට සංසාරය නතර වෙනවා. ඔය ප්‍රශ්න කිරීම තුළ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මා නතර වූ කෙනෙක් ඔබත් නතර වෙන්න. ඒ එක මොහොතකට අඟුලිමාල ඇහුවා ප්‍රශ්නේ තමම් දෙන්න. ඇවිදින බුදුහාමුදුරුවෝ කියනවා නතර වූ කෙනෙක් කියලා. දුවන දුවන මට කියනවා නතර වෙන්න. දැන් මම එකතන ඉන්නාගේ මට දැනෙන්නේ. මට බුදුහාමුදුරුවෝ අල්ලගන්න බෑ. අල්ලගන්න බෑට දෙහාන්තරණ. මට මේ නතර වෙලා වගේ ඉන්න බැනන මට කියනවා නතර වෙන්න මේ ප්‍රශ්නේ අහුවා. ඉතින් ඒ එතනින් ඕක නික මන්තරයක් නෙමෙයිනේ. මේ ප්‍රශ්නේ වැඩ කරන්න ඇති අඟුලිමාලගේ හිතේ වැඩ කරන්න ඇති. මොනවා හොයාගෙනද මේ කියන්නේ? කවුද මේ කියන්නේ? කොහාටද මේ කියන්නේ? අන්න ඔය ඔය විදර්ශනාවට බුදුරජාණන් වහන්සේ දරතු ඉවර කළා. ඒ තුලින් අර දාස්ඥානක් මරපු අඟුලිමාලට පුළුවන් වුණා සංසාරේට නැවතුම් පිට කියන්නේ. පුළුවන් වුණා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි වැඩගත් වෙන්නේ මේ විමසීමයි මේ විදර්ශනාවයි ඇති සෑම අවස්ථාවකම අහන්න තමන්ගෙන්න කුමක්ද මේ කරන්නේ කුමකටද මේ කරන්නේ සහ කවුද මේ කරන්නේ කවුද මේ කරන්නේ කාටද ඕන වෙලා තියෙන්නේ කාටද මේ ගමන යන්න ඕන වෙලා තියෙන්නේ කාටද මේ දේ බලන්න ඕන වෙලා තියෙන්නේ ඒ විමසීම තුළ මේ සංඥාත් වෙනුව තුළ සංවිචාරය තුළ අර අන්ධභාවය අතුරුදහන් වෙනවා අවිද්‍යාව අතුරුදහන් වෙනවා විද්‍යාව පහළ වෙනවා අර අඥාන භාවය පුරන් වෙලා ඥානාලෝකය පහළ වෙනවා අර බාල ස්වභාවය නැති වෙලා ගිහිල්ලා ප්‍රඥාව පහළ වෙනවා. ඒ පහළ වීමත් එක්කම අර දීර්ඝ වූ සංසාරය අතුරුදහන් වෙලා යනවා. ඒක කෙටි වෙනවා නෙමෙයි අතුරුදහන් වෙලා යනවා. එක මොහොතකට හරි සංසාරයක් නැති නිවීමක් අත්දකින්නට ලැබෙනවා. මද විදර්ශනාව විදර්ශනාව අර්ථ දැක්වේ තමන් පිළිබඳ විමසීමට විචාරීමට මෙනෙහි කිරීමට ප්‍රශ්න කිරීමට අපි සයිත මොහොතක් ඒ විදර්ශනාවට හිත යොමු කරමු